දේශනා පැවැත්වීම වෙනුවෙන් මේ උතුම් පරිශ්‍රයට වැඩම අවතාල ගණේමුල්ල ආනන්දබෝධි ධර්මායතනාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද පාතේගම සුමනරතන අපේ ගෞරවනීය සම්ත්‍රණහසේව අපේ සතු නදනවා පිළිගනිමු සාදෝ සාදෝ සාදෝ නමෝ තස් භගවතු අරහතෝ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 නිරෝධෝති මයා අක්ඛාතං අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති මයා අක්ඛාතං කස්මා චේතං භික්ඛවේ මයා අක්ඛාතං ඒතං හි භික්ඛවේ අත් සංහිතං ඒතං ආදි බ්‍රහ්මචාරියකං ඒතං නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති සාදෝ සාදෝ සාදෝ බණහන් සූදානම් වෙන සත්පුරුෂ පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේ ගෝසිතාරාමේ වැඩ වාසය කරන අවස්ථාවේ සමීපේ ඇත්තේරිය වනයේ විවේකයෙන් භික්ෂුන් වහන්සේ සමග ගමන් කරමින් ඉන්න අතර බුදුරජාණන් වහන්සේ ඒ බිම වැටුණු ඇත්තේරිය කුල කීපයක් අතට අරගෙන භික්ෂුන් වහන්සේගෙන් විමසා සිටිනවා මහණෙනි මේ මගේ අතේ තියෙන කොළද වැඩි මේ ඇත්තේරිය වනය තුල තියෙන කොළද වැඩි කියලා ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේගේ අතේ තියෙන කොළ ස්වල්පයයි මේ වනය තුල තියෙන කොළ වැඩි විශාල ප්‍රමාණයක් කියලා පැහැදිලි කරනවා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන එසේනම් මහණෙනි දැනගන්ට තථාගතයන් වහන්සේ අවබෝධ කළ ධර්මය අවබෝධ කරගත්ත දේ මේ ඇත්තේරිය වනය හා සමාන වනේ කුල හා සමානයි. නුඹලාට දේශනා කරපු ධර්මය තථාගතයන් වහන්සේ මේ ලෝකයට දේශනා කරපු ධර්මය මේ අතේ තියෙන කොළ වගේ ස්වල්පයයි. ඒකට හේතුව මොකන්ද මහණෙනි? ඒවා නුඹලාගේ නිවන් මාර්ගය සඳහා හේතු නොවන ඒ නිසා තථාගතයන් වහන්සේ ඒ සඳහා කාලය ගත කළේ නැත. නුඹලාට නිවන් පිණිස උවමනා කරන ධර්මයේ පමණක් තථාගතයන් වහන්සේ මේ ධර්ම ස්වල්පය පමණක් දේශනා කර තිබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. එතකොට මේ සින්සෝපා වන එහෙම නැත්නම් ඇත්තේරිය උප වනයේ උපමාව අරගෙන බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන ධර්මය පින්වත්නි අපිට පේනවා තථාගත සම්මා සම්බුදු කෙනෙක් අතිවිශාල ධර්මස්කන්ධයක් එහෙම නැත්නම් ලෝක විශ්ය පිළිබඳ මහත් වූ අවබෝධයක් තියෙන උත්තමයන් වහන්සේ නමක්. නමුත් උන්වහන්සේ ඒ ධර්මය දේශනා කළේ අවුරුදු 45 ක සුවල්ප කාලයක්. බුදු කෙනෙකුගේ සංසාර බුද්ධ පාරමිතාවේ ඉඳලා බලනකොට සුළු වෙලාවක් තමයි මේ අවුරුදු 45 කියලා කියන්නේ. ඒ කාල වේලාව තුලදී භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ හතර පිරිසට අවශ්‍යයෙන්ම නිවීම පිණිස දැනගත යුතු ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේ පොඩි කාලය තුලදී සිව්වණක් පිරිසට දේශනා කළේ. ඒ ධර්මය තමයි ඒ ධර්මේනොත් ඊටාම ටික කොටසක් තමයි අපේ පෙළ ධර්මයේ ඇතුළත් වෙලා තියෙන්නේ. ඒ අවුරුදු 45ේම දේශනා කරපු ධර්මයේ තියෙනවයි කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. එක දේශනාවක කරන දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් පස්සක තාපස්තුමන්ට ඒ පළවෙනි මස් කාලය තුලදීම දේශනා කරපු ධර්මය ඇතුළත් වෙලා තියෙන ඊටාම ස්වල්ප වශයෙන් පිළි. නමුත් ඒ කාලය තුලදී කරපු දේශනා ප්‍රමාණය දේශනාවේ දිග ප්‍රමාණය ගත්තොත් විශාල ප්‍රමාණයක් වෙනවා. එතකොට මුඛ પરම්පරාවෙන් හිතට නගාගෙන මතක තබාගෙන තියෙන්නේ අවශ්‍ය සාරාංශ කොටසක් විතරයි. ඒ කොටස තමයි මුඛ પરම්පරාවෙන් රැගෙන ඇවිල්ලා පස්සේ ලේඛනගත කළේ. ඒ ලේඛනගත කළෙත් පළමු වරට ලංකාවේ වට්ටගාමිනී අබේ රජුරුවන් කාලේ ක්‍රිස්තු වර්ෂයෙන් පළවෙනි සතවර්ෂයේ මාතලේ අලු විහාරයේදී. ඒ ධර්මය තමයි අද අපිට ජීවමාන ධර්මයක් හැටියට පවතින්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කිංචි භික්ඛවේ මයා අක්ඛාතං මේ දේශනා කරන ලද්දේ කුමක්ද මහණෙනි මේ සාරාංශ වශයෙන් දේශනා කරන ලද්දේ කුමක්ද ඉදං දුක්ඛන්ති භික්ඛවේ මයා අක්ඛාතං දුක කියලා කියන්නේ මොකද්ද ඒ වගේම දුක ඇතිවීමට වන හේතුව කුමක්ද දුක නැතිවීම කොහොමද? දුක නැති කරගන්නේ කෙසේද කියන මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මය තමයි අර අතේ තිබුණු ස්වල්ප කල කොළ ප්‍රමාණය වගේ ලෝකයාට දැනගත යුතු ධර්මයේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට පේනවා දැන් අද සූත්‍ර 21000ක් පමණ තියෙනවා විනයත් 21000ක් විතර තියෙනවා අභිධර්මයක් තිබෙනවා ඒ 84000ක් කියන ස්කන්ධ වශයෙන් ධර්මය තුල සංක්ෂේපෙන් සියල්ලකම මූලික ඉගැන්වීම තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කර දීම. ඒ 84000ක් ධර්මස්කන්ධයේම පරමාර්ථය මේ දුක මොකද්ද හේතුව මොකද්ද ඒක නැති වුණාම කොහොමද නැති කරගන්න මාර්ගය මොකද්ද කියන මේ චතුරාර්ය සත්‍ය දේශනා කරන්න තමයි මේ ධර්මයක් දේශනා කරලා තියෙන්නේ. එතකොට බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේම පින්වත්නි මේ චතුරාර්ය සත්‍ය දේශනා කරන්න. වෙන මොකටවත් නෙවෙයි. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙන්නේ මහණෙනි තමන් වහන්සේ මේ ශාසනයේ යම්කිසි කුසලයක් පෙන්නනවා නම් ඒ කුසලය සියල්ලම අන්තර්ගත වෙන්නේ එහෙම නැත්නම් ඇතුළත් වෙන්නේ මේ චතුරාර්ය සත්‍ය තුලය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක ඇත්තුපමාවකින් දේශනා කළා. මේ ඇත්තු එක දන්නෝ. අනිකුත් සිව්පාවන්ගේ සියලු පිය සලකුණු අර මහා ඇත් පියවරේ ඇතුළත් වෙනවා වගේ සියලු කුසල් මේ චතුරාර්ය සත්‍ය තුල තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ. එතකොට අපි ස්වල්පයක් දැනගන්න ඕන කුසල් කියන්නේ මොකක්ද කියන එක. කුසල් කියලා කියන්නේ පින්වත්නි දැන් කෙනෙකුෙන් අපේ බෞද්ධයෙකුෙන් ඇහුවොත් කුසල් කියන්නේ මොකක්ද කියලා අලෝභ අදෝස අමෝහ කියන මූලයන් මුල් කරගෙන උපදින ධර්මයට කුසලයේ කියලා කියයි. ඒකේ තරම් පැහැදිලි මදි. කුසල් කියලා කියන්නේ ඥානවන්ත මිනිසෙක් තමාගේ ස්වසන්තාණය තුල ඇති ලෝභ, දේශ, මෝහ, මදමාන, ඉරිසියා, අවිද්‍යා ආදී අනේක විද ක්ලේශ ධර්මයන් තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මය පරිහරණය කරමින් එහෙම නැත්නම් ප්‍රයෝග මාර්ගයක් හැටියට යොදමින් අර තමා ළඟ තියෙන කෙලෙස් නැති කිරීම කෙලෙස් හඳුනා ගැනීම අඩු කර ගැනීම තුනී කර ගැනීම නැති කර ගැනීම කියන එකට කියන කුසලය කියලා. එතකොට මේ ධර්මය පාවිච්චි කරන්නේ තමා ළඟ තියෙන කෙලෙස් නැති කරලා නිවීම අවබෝධ කරගන්න. අපිට නිවීමක් කියන එකක් කවදාවත් ලබන්න බෑ අපි ළඟ කෙලෙස් තියෙනකම්. ඒ නිසා තමයි නිර්වාණ ධර්මය කුමක්ද කියලා කෙටියෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන අවස්ථාවේ රාගක්කයෝ දෝසක්කයෝ මෝහක්කයෝ ඉදං උච්චති නිබ්බාණං රාග, දේශ, මෝහ තුන නැති කර ගැනීම තමයි නිර්වාණය කියලා බුදුරජාන් වහන්සේ පෙන්නේ. එතකොට අපිට පැහැදිලි අපිට නිවීමක් නැත්තම් අපි දුක් විඳිනවා නම් අපිට ඒ දුක තියෙන්නේ අපි ළඟ තියෙන කෙලෙස් නිසා. එතකොට අපි ළඟ තියෙන කෙලෙස් පින්වත්නි කවුරුවත් අපිට බාර දීපුව නෙවෙයි. ආසය අනුසය වශයෙන් සංසාරේ අනේක ಜಾති සංසාරං විවිධ ಜಾතිවල අපි උපදමින් ඒ ඒ ಜಾතිවලදී අපේ දෑවැද්ද හැටියට අපි එකතු කරගත්ත ධර්මය තමයි අපි ළඟ තියෙන කෙලෙස්. ඒ කෙලෙස් සියල්ලක්ම තියෙන්නේ කුමක් පදනම් කරගෙන පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධය ඇසුරු කරගෙන තමයි කෙලස් තියෙන්නේ. ඒ නිසා තමයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ කුසලයේ කියන්නේ ඥානවන්ත මිනිස්සෙක් තමා ළඟ තියෙන කෙලෙස් තේරුම් අරගෙන අර ධර්මය ප්‍රයෝග මාර්ගයක් හැටියට පරිහරණය කරමින් ඒ කෙලෙස් අඩු කරලා තුනින් කරලා නැති කරලා දාන කටයුත්තට කියනවා කිං කුසල ගවේසි. ඒ නිසා අපි හැම දිනාම කුසල ගවේසි පිරිසක් වෙන්න ඕන. සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ ගමන් කළේ පින්වත්නි පුණ්‍ය ගවේෂණයක් නෙවෙයි කුසල ගවේෂණයක්. කිං කුසල ගවේෂී කියලා උන්වහන්සේ කුසලය සොයාගෙන ගියා. එතකොට මේ පුණ්‍ය ශක්තිය කියලා කියන්නේ මොකද්ද? යහපත් දෙයක් පිරිසුදු චේතනාවන්ගෙන් සිදු කිරීම තමයි පුණ්‍ය කර්ම කියලා කියන්නේ. ඒවයි පුණ්‍ය විපාක තේනවා. සංසාරේ සුගතිවල හරි අපි මේ සසර උපදින බලයක් ඒ පුණ්‍ය ශක්තියේ තියෙනවා. හැබැයි පින් කරගන්න එපා, පින් එපා කියලා තථාගතයන් වහන්සේ පෙන්වුවේ නැහැ. අපිට මේ පින් තියෙන නිසා තමයි අපි මනුෂ්‍ය ජීවිතයක් හැටියට මේ උත්පත්තිය ලැබලා තියෙන්නේ. පුබ්බේත කත පුඤ්ඤතා පෙර කරන ලද පින් තියෙන නිසා තමයි මිනිහෙක් උනේ. මිනිස්සෙක් නුන නම් අපිට මේව කරගන්න පුළුවන් කමක් නැහැ. හැබැයි බුද්ධ ශාසනයේ තියෙන්නේ පින් කරගන්න විතරක් නෙවෙයි. ප්‍රධානම දේ කුසල්. ඒ නිසා තමයි කුසලස්ස උපසම්පදා කුසල ගවේෂී කෙනෙක් වෙන්න ඕන. අපි දන් දෙන්නේ කුසලයේ උපදවන්න. දන් දෙන්නේ කුසලයේ උපදවන්න නම් දන් දෙන්නේ කෙලෙස් නැති කරගන්න. භාවනා කරන්නේ කුසලයේ උපදව ගන්න. භාවනා කරන්නේ සුගතිය උල යන්න නෙවෙයි කෙලෙස් නැති කරගන්න. ඒ වගේම සිල් රකින්නේ කෙලෙස් නැති කරගන්න සුගතිය යන්න නෙවෙයි. හැබැයි අපි නිවන් අවබෝධ නොකළොත් ඒක කුසල බලාපොරොත්තුෙන් සිදු කරන දාන සීල භාවනාදී ಗುಣධර්ම බලයෙන් අපි කවදාවත් පින්වත්නි නරක තිරිසම් പ്രേත අසුරනිකාව අපායවන්ට වැටෙන්නේ නැහැ. අපි සුගතිගාමි ජීවිතයක් ලබනවා. එතකොට අපි ළඟ දැනට තියෙනවා පුණ්‍ය ශක්තියකුත් කුසල ශක්තියකුත්. පුණ්‍ය ශක්තිය සසර දිගට යන්න වෙනවා සුගතිකාරී. කුසල ශක්තියෙන් කරන්නේ අපි ජීවිතයේ තේරුම් අරගෙන අපේ කෙලෙස් අඩු කරගෙන මනුෂ්‍ය ධර්ම දියුණු කරලා තියෙනවනම් ධ්‍යාන භාවනා දියුණු කරලා තියෙනවනම් ඒකෙන් වෙන්නේ මොකද්ද සසර කොට වෙන එක. එහෙකින් සසර කොට වෙනවා එහෙකින් සසර ගමන් කරනවා. අන්න මේ දෙකේ වෙනස දැන් මේ ඇත්තන්ට තේරෙන්නේ නැති. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමන් වහන්සේගේ ශාසනයේ යම් කුසලයක් දේශනා කරනවා නම් මේ චතුරාර්ය සත්‍ය ඇතුලේ තියෙනවා කියලා. ඇයි චතුරාර්ය සත්‍ය ඇතුලේ තියෙනවා කියන්නේ? මේ කුසලයේ කියන්නේ දුක අවබෝධ කරගන්න ඕන දෙයක්. දුක නැති කරගන්න ඕන දෙයක්. නිවන් අවබෝධ කරන දෙයක්. නිවන් මාර්ගයක්. මේ කුසලයේ කියන්නේ එතකොට අන්න බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන දේ අපිට හරිම පැහැදිලි. ඒ නිසා තමයි මේ ඇත්තේරිය කොළ කීපයක් අතට අරගෙන භික්ෂුන් වහන්සේට පෙන්නලා කිව්වේ මම නුඹලට දේශනා කරන්නේ මෙච්චරයි. හැබැයි අවබෝධ කර ධර්මය මේ කැලේ කොළහා වගේ විශාල ප්‍රමාණයක්. ඒක උමනා කරන්නේ නැහැ. ඒක තථාගතයන් වහන්සේ අවබෝධ කළ හැබෑව. නමුත් නුඹලාට උමනා කරන්නේ මේ ටික විතරයි. දුක මොකද්ද කියලා දැනගන්න ඕන. ඒ දුක ඇතිවීමට හේතුව මොකද්ද කියලා දැනගන්න ඕන. දුක නැති වුනහම ලැබෙන සැනසීම දැනගන්න ඕන. ඒ වගේම ඒ සැනසීම ලබන මාර්ගය දැනගන්න ඕන. ඔච්චරයි. එතකොට අපි දන්සිල් භාවනා මේ දැනුත් මේ බණ අහන්නේ දායකත්වයේ කටයුතු කරන්නේ ඔක්කොම කරන්නේ නිවන් දකින්න. දුක නැති කරගන්න වෙන මොකකටවත් නෙවෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන තමන් වහන්සේ ඉදං දුක්ඛන්ති භික්ඛවේ මයා අක්ඛාතං ඒ නිසා තමයි මේ දුක දේශනා කරන්නේ දුක මොකද්ද කියලා ඉදං කෝපන භික්ඛවේ දුක්ඛං දුක්ඛ සමුදයෝ අරිය සත්‍යං කියලා බුදුරජාන් වහන්සේ දිවි. ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛා ප්‍රියේ අපයෝගෝ දුක්ඛෝ අප්පේ අප්පේ සම්පයෝගෝ දුක්ඛෝ පියේ විප්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං පංච උපාදානස්කන්ධා දුක්ඛා අන දුක මොකද්ද කියන එක බුදුරජාන් වහන්සේ දෙස. එතකොට ජාතිපි කියලා කිව්වේ අර කන්දානං පාතු භාවෝ කියන එක. මේ පංච උපාදානස්කන්ධය කොතනද හටගන්නේ? ඒක තමයි ජාතිය. එතකොට ඒක මිනිස්සෙක් වෙලා මේ පංච උපාදානස්කන්ධය හට ගන්න පුළුවන්. දෙවියෙක් වශයෙන්, බ්‍රහ්මයෙක් වශයෙන්, නරක තිරිසන්, പ്രേත අසුරනිකාවල මේ ඒ කොතනක තියෙන්නේ මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ ස්කන්ධ පහේ කන්දානම් පාතු භාවෝ ඒකේ පහ උපදීම තමයි ಜಾතිය හැටියට බුදුරජාන් වහන්සේ දේශනා කළේ එතකොට මේ අපි විවිධ ಜಾති පිටින් දැක්කත් එක්කෙනෙක් මිනිසෙක් එක්කෙනෙක් දෙවියෙක් එක්කෙනෙක් තිරිසනෙක් එක්කෙනෙක් බ්‍රහ්මේක ආදී වශයෙන් ගත්තොත් ධර්මයට අනුව ගත්තොත් කාලඟ තියෙන්නේ මේ පංච උපාදානස්කන්ධය. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පංච උපාදානස්කන්ධය හට ගැනීම දුකක් කියලා. ඒ නිසා මේ පංච උපාදානස්කන්ධය උපචය වෙන එක අපි නතර කරන්න ඕන. උපචය වෙනවා කියන්නේ මේක වැවෙන එක. දැන් අභිධර්මයේ තියෙන වචනයක් නේ උපචය කියන්නේ. උපචය සම්තතිය කියලා වචන අහලා තියෙනවනේ. උපචය කියන්නේ අභිධර්මයේ. උපචය කියන්නේ පංච උපාදානස්කන්ධය හැදි හැදි පවතින එකට කියන උපචය කියලා. එතකොට මේ පංච උපාදානස්කන්ධේ කොහොමද උපජේ අපිට තියෙනවා ඇස කන නාසය දිව ශරීරය මන කියලා ආයතන හයක්. ඒ ආයතන හයෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියලා අරමුණු හයකුත් තියෙනවා. එතකොට මේ අරමුණු වල අපි නිරන්තරයෙන්ම අරමුණුත් එක්ක ගණදුනුවක් කරනවා. ඒ ගණදුනුවටනේ අපි කියන්නේ ජීවත් වෙනවයි කියලා. වෙන ජීවත් වෙනවා කියලා දෙයක් පෙන්වන්න පුළුවන්ද කියලා බලන්න. තමන් හොඳට කල්පනා කරලා. ජීවත් වෙනවයි කියන්නේ මේ අරමුණුත් එක්ක කරන ඝනදුනුවට. අපි සුළු වෙලාවක් ඒ ඝනදුනුව නවත්තලා නිදා ගන්නවා. එච්චරයි. ඒ වෙලාවෙත් අපි හීන දකින්න අර අර ඝනදුනුවේ ඇති වෙච්ච දේවල් තමයි හීනෙත් දකින්නේ. පිට දේවල් නෙවෙයි. එහෙනම් අපි ලෝකේ කියලා අපි ජීවත් වෙනවා කියලා කරන්නේ මොකද්ද? මේ ආයතනත් එක්ක කරන මේ බාහිර අරමුණුත් එක්ක කරන ඝනදුරුව රූප ශබ්ද ගන්ධ ආදී දේවල්. ඒ ඝනදුනුව බුද්ධ ආදී උත්තරයන් වහන්සේත් කරනවා. හැබැයි උන්වහන්සේට මේ පංච උපාදානස්කන්ධයක් උපචේ වෙන්නේ නැහැ. ඇයි උන්වහන්සේලා දිත්තේ දිත්ත මත්තං දුටුව දුටු මාත්‍රයක් විතරයි උන්වහන්සේලා. දකින කෙනෙක් හෝ දකින දෙයක් හෝ ප්‍රිය රූපයක් හෝ අප්‍රිය රූපයක් හෝ ඒ වගේ මානයක් මානී බවක් මනසේ උන්වහන්සේලාගේ උපදින්නේ නැහැ. දැන් ඇහුවොත් මේ ඇහි චක්කු ප්‍රසාදය කියලා කියනවා මේ ඇහැට පේන එක. චක්කු ප්‍රසාදය පරීක්ෂා කරලා බැලුවොත් විද්‍යාත්මක බැලුවත් ඒතර සත්‍යයක් නැහැ. පුජ්‍යලේ සත්‍යයක් නැහැනේ. ඊළඟට බාහිර වර රූපය පරීක්ෂා කරලා බැලුවොත් එතන සත්‍යේ පුජ්‍යලේ කවුරුවත් නැහැ. ඊළඟට ඒක දකිනවා කියලා හිතක් පහළ වෙනෝනේ. ඒකට කියනවා චක්කු විඥානය. ඒ චක්කු විඥානය පරීක්ෂා කරලා බැලුවොත් එතන සත්‍යේ පුජ්‍යලේ කවුරුවත් නැහැ. තින්නම් සංගති පස්සෝ ස්පර්ශයක් අත ගන්නෝ පස්සපච්චය වේදනා වේදනා පච්චය තණ්හා. දැන් මේක මේ මනසේ අපේ මේ මනස තුල උපදින දෙයක් තමයි පින්වත්නි අරමුණේ දෙයක් තියෙනවා කෙනෙක් ඉන්නවා විඳින්න දෙයක් තියෙනවා ආදී වශයෙන් අපේ මනසේ මනෝමය වශයෙන් අවිද්‍යා තණ්හා මුල් කරගෙන හටගන්නා වූ ධර්මතාවයක් තමයි මේ සක්කාය දිට්ඨිය කියන එක. සත්‍යේ පුජ්‍යලේ කියන විශ්වාසය. ඒක විශ්වාසයක් නෙවෙයි ඒක සත්‍ය වශයෙන්ම ඒක ඒක පිළි අරගෙන තමයි අපි කටයුතු කරන්නේ. එතකොට මේ සක්කාය දිට්ඨි කියලා කියන්නේ මොකද්ද? අර අපි දකින රූප ශබ්දාදී අරමුණු කෙනෙක් හැටියට දෙයක් හැටියට බාර ගන්නවා. බාර අරගෙන අපි ඒ වයින් අස්සපච්චය වේදනා වේදනා විඳිනවා අපි. වේදනා පත්‍ය තණ්හා. එතකොට අපිට වේදනා තුනක් තියෙනවනේ. සුඛ වේදනාවක් තියෙනවා, දුක්ඛ වේදනාවක් තියෙනවා, උපේක්ඛා වේදනාවක් තියෙනවා. අපි දැන් සුඛ වේදනාව කියලා කිව්වොත් අපි සැපේ කියලා කියන්නේ ඒකට. දුක්ඛ වේදනාව දුකයි. උපේක්ඛා මධ්‍යස්ථ වේදනාව. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව මේ වේදනා තුනම තියෙන දුකේ. ඇයි ඒ? මේ වේදනා තුනම දුකේ තියෙන්නේ පංචූපාදානස්කන්ධය තුල හටගන්නා වූ දෙයක් නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ කලින් ප්‍රකාශ කළ අවසන් සංකිට්ඨේන පංචඋපාදානස්කන්ධා දුක්ඛා කියලා. ඒක තුල ඇති වෙන ධර්මතාවයක් තමයි මේ වේදනා තුනම. ඒ නිසා මේ වේදනා තුනම සුඛ වේදනාවක් දුකේ තියෙන්නේ. දුක්ඛ වේදනාවක් දුක. මේ ලෝකේ ජීවත් වෙන සත්‍ය හැබෑව නොදන්නවා කියලා කියන්නේ සැබෑ සැපය දන්නේ නැහැ. මේ සැපය බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ කොහොමද? අර කුෂ්ඨ රෝගී. කුෂ්ඨ රෝගී අඟුරු වලක් ළඟ ගින්දර පත්තුකකට අර කුෂ්ඨ හත් කරමින් කසමින් ඉන්නවා. අර රත් කරනකොට කසනකොට සනීපයක් තියෙනවා. හැබැයි ඒ සනීපේ වගේම ඒකේ ආදීනම බොහොමයි. අර සුළු වෙලාවකට අර රත් කරනකොට කුස්තිය කසන ඉන්දියාවේ මේ තිබිච්ච දෙයක්. දැන් නම් එහෙම කරන්නේ නැහැ. බෙහෙත් ආදී දේවල් ගල්ලනෝනේ. ඉතින් රත් කරමින් කහන. දැන් අර සනීප වෙච්ච කෙනෙක් කුෂ්ඨ රෝගයේ සනීප වෙච්ච කෙනෙක් අරයාට අඬ ගන්නවා වෛද්‍යවරයා ළඟට යනවා. අරයා කැමති වෙන්නේ අරයා කැමති දිගටම අර රත් කර කර කහ කහයි. මේ අසුතවත් පුතුජනය බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අර කුෂ්ඨ රෝගියා වගේ මේ ඉන්ද්‍රිය මාර්ගෙන් මේ ඉන්ද්‍රිය මාර්ගෙන් කරන ඝනදුනුවෙන් කුෂ්ඨ රෝගියා වගේ සුඛ වේදනාව හොයමින් ගමන් කරනවා සැප ඒ සඳහා මොනවද කරන්නේ අපි <clears throat> පුංචි කාලේ ඉඳලම මහන්සි ගන්න සැප හොයන්න නමුත් පූර්ණ වරෙන් සැප විඳින කෙනෙක් කවුද ඉන්නේ? අපි විඳිනවා කියන සැපතාවකාලිකයි. අපි දරුවන්ගෙන් දැන් සැපක් විඳිනවා නම් පුංචි කාලේ දරුවෝ හැදෙනව වැඩෙනව ඉගෙන ගන්නව දැකලා අපි සතුටෙන් ඉන්න තමයි. ඒ අය වෙනුවෙන් විශාල වෙහෙසක් ගන්න ඒක ආදීනවා. ඊළඟට ඒගොල්ලන් අපව අත්හැරලා ගියාම ඒ වගේම ආදීනවා තියෙනවා. අපි අකමැති තැන්වලට ඒගොල්ලන් ආවාහ විවාහ වුණාම අපි ලොකු ආදීනව තියෙනවා. ඊළඟට මේ ශරීරය නිසා අපි සතුටු වෙනවා. ශරීරය ඊට පස්සේ ජරා, ව්‍යාධි, මරණ ආදී ධර්ම වලට ගොදුරු වෙනකොට ඒකේ ආදීනව තියෙනකොට අපි ආදීනවෙන් මිරිකෙනවා, වේදනාවටපත් වෙනවා. එතකොට මේ ලෝකේ කාමය නිසා යම් සැනසීමක් ලෝක සත්‍යය විඳිනවනම් ඒ සැනසීම తాවකාලිකයි කියලා අපිට පේනවා. එහෙම తాවකාලික නොවිච්ච කාටවත් මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. අර තරුණ ජීවිතේ වයසට යනවා. ඊළඟට අපි කන්න බොන්න කැමති දේවල් කමින් බොමින් වාසය කරලා ඒව කන්න බැරි කාලයක් එනවා. ඊළඟට අපි මේ ඇස් වලින් හොඳට බලමින් ඉඳලා අපිට ඇස් නොපෙනෙන කාලයක් එනවා. අර මේ විදියට විවිධාකාරයෙන් සැප සොයනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බොහෝ අය උපදී නරස්ස නන්දන. උපදී කියන්නේ මේ කෙලෙස්මයි මේවා. අර කාමයෙන් සැප සොයන එක්කෙනා කෙලෙස්මයි. ඒකෙන් තමයි සැප සොයන්නේ. ඒ නිසා සැපක් කවදාවත් ලැබෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ අන්න ඒ දුක පරිඤ්ඤයන්ති මේ භික්ඛවේ දුක්ඛං මේ අපිම අවබෝධ කරන්න ඕන මේක දුකක් කියලා. පරිණ්‍යය කියන්නේ අවබෝධ කරන්න ඕන. අවබෝධ කළොත් අන්නේ අවබෝධ කරන එක්කෙනා මොකද කරන්නේ? එයා මේවා පාලනය කළා මේ පංචකාම සම්පත්තීන් අසීමිත විදියට සොයන එක පාලනය කළා ඒවයි සීමාවන් දක්කමින් අල්පේච්ඡතා සුබරතා කියන ධර්ම වලින් යුක්ත වෙලා ඒ ඇත්තා ඊට වඩා උතුම් පරමාර්ථයකට තමන්ගේ සිත මෙහෙවනෝ තමන්ගේ ප්‍රඥාව මෙහෙවනෝ ඉතින් බුද්ධ දේශනාවේ මාර්ගය ඒකයි ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ මේ දුක කියන එක අර මුලින් කිව්ව ප්‍රකාශ කළා වගේ ඒක කවුරුවත් අපිට බාර දීපු එකක් නෙවෙයි. ඉදං කෝපන බික්කවේ දුක්ඛ සමුදයෝ අරිය සත්‍යන්ති. දුක්ඛ සමුදය හැටියට දේශනා කරන්නේ යායන් තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සාගතා తත්‍ර తත්‍රාభిනන්දෙනි. සෙය්‍යති ඉදං කාම තණ්හා භව තණ්හා ආදී වශයෙන් උන්වහන්සේ පෙන්වනවා. මේ තෘෂ්ණාව විසින් පෝනෝ භවිකා පුනර්භවය ගෙනල්ලා දෙනවා. පුනර්භවය කියලා කියන්නේ අර පංච උපාදානස්කන්ධයේ උපචය වෙනෝ මේ හැම අරමුණක් අරමුණක් පාසා. සෝසන්තානේ පංච උපාදානස්කන්ධය හට ගන්නවා. පෝනෝ භවිකා පුනර්භවය ගෙනත් දෙනවා. නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාభిනන්දනී ඒ තැන්වල ඇලෙනවා. ඉතින් අපි රූප ශබ්ද ආදී අරමුණු වල ඇලෙනවා කවකදනේ භවවල අපි ඇලෙනවා. ඒ ඒ තැන්වල දැන් මේ මනුස්සකයේ අපි ඇලෙලා ඉන්නේ හින්දා මොහොතක්වත් කැමති නැහැ මේක අත්හරින්න. ඉතින් අන්තිම මොහොතේ උත්සාහ කරනෝ මේක ඉන්න. මේවා ඇලෙලා ඉන්න තත්තරත්තාවේ නන්දෙනි. එතකොට මේ තෘෂ්ණාව බුදුරජාණන් වහන්සේ දුක්ඛ මූලික හේතුව හැටියට පෙන්නනවා. හැබැයි ඊට එහයින් තියෙනවා අවිද්‍යා ආදී ධර්ම. ඊට ඔබෙන් තියෙනවා. නමුත් අපේ ළඟ ළඟම අපිට පේන්නේ තණ්හා. තණ්හා කියලා කියන්නේ යමකට ආශා කිරීම ඇලීම කියන එක. ඒ ඇලීම අපි මේ ඇහෙන් ඇලීම ඇති කරගන්නෝ තෘෂ්ණාව ඇති කරගන්නවා. ඇහෙන් රූප දැකලා. එතන තණ්හා. ඊළඟට කනෙන් ශබ්ද අහලා එතනින් තණ්හා ඇති කර තණ්හා හයක් හැමතිස්සෙම ඇති කරගන්නවා. එතකොට තණ්හා හයක් ඇති කරගන්නවා. ඒ තණ්හා ඇති කරගන්නේ ඇයි අපි එහෙම? මේ පංච උපාදානස්කන්ධ ලෝකය පිළිබඳ යථා ස්වභාවය අපි දන්නේ නැහැ. යථා ස්වභාවය කියන්නේ මොකද්ද? මේකේ තියෙන ඇත්ත. දැන් අපි මතු පිටින්නේ මේ අරගෙන තියෙන මේ මෙයා කෙනෙක් මෙයා ගැහණියෙක් මිනිහෙක් ආදී ලස්සනයි මිටි කොටයි ආදී වශයෙන් විවිධාකාර වශයෙන් අපි අරගෙන තියෙන්නේ බාහිර වශයෙන් යථාර්ථයක් වශයෙන් දකින්නේ නැහැ. ඉතින් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා මේ යථාර්ථය සාක්ෂාත් කරනවා. මොකද්ද යථාර්ථය? ඒක තමයි විද්‍යා උදපාදී කියලා කියන්නේ. එදා තමයි විද්‍යාව පහළ වුණේ. මොකද්ද ඒ විද්‍යාව? මේ ලෝකේ හැම දෙයක්ම අනිත්‍යයි කියන එක. එක ෂණයක් අසුරු ෂණයක් මේ එකඳු ධර්මතාවයක්වත් රැඳෙන්නේ නැහැ කියන න්‍යාය. සිද්ධාන්තයේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ තියෙන ධර්මතාවය උන්වහන්සේ අවබෝධ කළා. ඒ අවබෝධ කරාමනේ ලෝකේ විද්‍යාව පහළ වුණේ. දැන් නවීන විද්‍යාව අවුරුදු 200ක් 300ක් ඈතටයි උපරිම වශයෙන්. ඒ නවීන විද්‍යාවෙන් මේ ලෝකේ සේරම අනිත්‍යයි කියන්ට ඉස්සෙල්ලා බුදු කෙනෙක් අවුරුදු 2000 ගානකට කලින් සම්මා සම්බුදුරයන් වහන්සේ මේ හැම දෙයක්ම ඊටාම වේගෙන් චලනය වෙනවා වෙනස් වෙනවා විපරිණාම තත්ත්වයටපත් වෙනවා කියන ධර්මතාවය අන්න ඒක තමයි විද්‍යාව පහළ වෙච්ච දවස විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි එතකොට දැන් චක්කුම් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි අන්න එදා ඒ විද්‍යාව පහළ වුණ කවදද බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ තියෙන අනිත්‍ය දේශනා මොකක්ද අන්නේ යං කිංච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං යම් ධර්මයක් හේතු ප්‍රත්‍යයෙන් හටගන්න යම් ධර්මයක් වේද ඒ ධර්මයේ එතනම නිරුද්ධ වෙනවා කියන ධර්මතාවය එතකොට එතන කරුණු දෙකක් බුදුරජාණන් වහන්සේ ලිකලා එකක් තමයි මේ හැම දෙයක්ම හටගන්නේ හේතුවකින් ප්‍රත්‍යයෙන්. කවුරුවත් නිර්මාණය කරනෝ නෙවෙයි. හේතුවකින් ප්‍රත්‍යයෙන්. ඒකට අපි කියනවා පටිච්ච සමුප්පාද ධර්මය. හේතු ප්‍රත්‍ය න්‍යායකට අනුව තමයි මේ හැම දෙයක්ම හටගන්නේ. ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත හැම දෙයක්ම හටගත්ත තැනම නිරෝධ ධම්මා නිරෝධ වෙනවා. ඉතින් කොණ්ඩඤ්ඤ තාපසතුමා ඉස්සෙල්ලා බුදුරජාන් වහන්සේගේ පළවෙනි දේශනාව කරනකොට උන්වහන්සේට ඇහුනේ ඒකනේ. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියනකොට කොණ්ඩඤ්ඤ තාපසතුමා විරජං වීතමලං අනුත්තරං ධම්මචක්කුං උදපාදී. ධර්මචක්ෂුසේ පහළ වුණා. ඒ කියන්නේ සත්‍යය පහළ වුණා. දැන් දැනටත් අපිට ඇහක් තියෙනවනේ. ඇහැ විතරන්නේ අනිත් ඉන්ද්‍රිය තියෙනවා. ඒවා තිබුණාට අපි කියන්නේ ඒකට ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය කියලා. ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය කියලා කියන්නේ අපි විවහාර මාත්‍රයෙන් ගත්ත දේවල් ඒ විවහාර ස්වરૂපයෙන්ම අපි දන්නවා. අපි ඒ නිසා කියන එහෙම්ම දැක්කා, කනෙම්ම ඇහුණා. මටම දැනුණා <coughs> කියලා කියනවා. ඒකට කියේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය. ඉතින් එහෙම්ම දැක්කේ මොනවද? ඒතර සත්‍යයේ පුජ්‍යලයේ කියන දෘෂ්ටියනේ අර ප්‍රිය රූප අප්‍රිය රූප අමනාප රූප මනාප රූප කියන ඒවමනේ එහෙම්ම දැක්ක කියලා කිව්වේ නැත්තම් යථාර්ථයක් දැක්කද එහෙම නෑ යථාර්ථයක් දැක්කේ නෑ එහෙනම් චක්කුම් උදපාදී කියලා විරජං වීතමලං අනුත්තරං ධම්ම චක්කුම් උදපාදී කියනකොට අන්න ඔක්කොම මලකඩ සේරම කැඩිලා අර අවිද්‍යා ආදී මලකඩ සේරම කැඩිලා හැබැයි විද්‍යාව පහළ වෙලා ධර්ම චක්ෂුසේ හේවත් ප්‍රඥාව පහළ වුණා. ඒ පහළ වෙනකොටම උන්වහන්සේ දැක්ක මේ හට ගන්න හැම දෙයක්ම එතනම නිරුද්ධ වෙනවා, නිරෝධ වෙනවා. ඒකට කියනවා උත්පාද නිරෝධය කියලා. මොන නිරෝධයද? උත්පාද නිරෝධය. එතකොට අපි කැමති වුණත් අකමැති වුණත් පින්වත්නි අපේ මේ ස්කන්ධ ලෝකය තුල රූපය තුල වේදනාව තුල සංඥාව තුල සංකාර තුල විඥාන කියන මේ ස්කන්ධ ලෝකය තුල ওই උත්පාද නිරෝධය හැමතිස්සෙම සිද්ධ වෙනවද නැද්ද සිද්ධ වෙනවා හැමදාම වේගෙන් සිද්ධ වෙනවා හැබැයි සිද්ධ වුණාට අපි දන්නවද අපි ටික දවසක් ගියාට පස්සේ කියනවා දැන් මට අවුරුදු 10යි දැන් මට අවුරුදු 20යි දැන් මට අවුරුදු 50යි දැන් මට අවුරුදු 60යි දැන් මට අවුරුදු 70යි. ආදි වශයෙන් කියලා දැන් ඉතින් මම වයසයි කියලා කියන්නේ ඒ වයස ගියේ ඒ අවුරුදු 10 ගියේ එක සැරේටද? නෑ මේ හැම අසුරු සෙනෙකට වේගින් ඉතා වේගින් මේ ගමන යනවා. බිඳි බිඳි බිඳි බිඳි බිඳි බිඳි බිඳි බිඳි අපි මේ අච්ඡන්ති කාලා තරයන්ති රත්ත්‍යෝ වයෝ ගුණෝ අනුපුබ්බං ජහಂತಿ ඒතං භයං මරණේ පෙක්කමානෝ හැමතිස්සෙම මරණය කරා අපි ගමන් කරනවා මේ බිඳි බිඳි බිඳි බිඳි බිඳි බිඳි අපි මරණය කරා ගමන් කරනවා එහෙම යනකොට කියනවා දැන් අවුරුදු 10යි 15යි 20යි ආදී වශයෙන් අපිට අහම්බෙන් සිද්ධ වුණ එකක් නෙවෙයි නමුත් යථාර්ථයේ දකින කෙනෙක් මේක දිහා බලාගෙන හිටියොත් අර ගලන ගංගාවක් වගේ උපන්නා වූ සත්වයා මේ හේතුවකින් ප්‍රත්‍යයෙන් උපන්නා වූ සත්වයා ඊටාම වේගෙන් බිඳි බිඳි බිඳි බිඳි බිඳි බිඳි යනවා. ඒක තමයි මේ ජීවිතයේ තියෙන යථාර්ථය. ඒකට ආගමක් තියනවද? ඒකට ඇති ආගමක් නැහැ. ඒකට වැඳලා වැඩකුත් නැහැ. ඒක තමයි ලෝකේ තියෙන යථාර්ථය. එතකොට බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා උගන්වන්නේ යථාර්ථය. ඒ නිසා තමයි බුද්ධ දේශනාව ඕනම කෙනෙකුට පින්වත්ටි මධ්‍යස්ථ වශයෙන් බැලුවොත් ඕන කෙනෙකුට අර හේතු යුක්ති සහිතව බාරගන්ට වෙනවා. ඒ කියන්නේ මේ ලෝකයේ ඇත්ත ගැන තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. ඒකට චතුරාර්ය සත්‍ය මාර්ගයෙන් පෙන්නන්නේ මේ ඇත්ත ඇත්ත පිළිබඳ පැති හතරක් පිළිබඳ. එතකොට මේ යථාර්ථය අපි දන්නේ නැත්නම් ඊට පස්සේ මොකද කරන්නේ? අන්න දෙවනුව අපි තණ්හා වෙනවා. ඒ නිසා මේ රූපයට තණ්හා වෙනවා. ශබ්දයට තණ්හා වෙනවා. ගන්ධයට තණ්හා වෙනවා. රසයට තණ්හා වෙනවා. ස්පර්ශයට තණ්හා වෙනවා. මේ තණ්හාව උපදින. ඒ නිසානේ අවිජ්ජා තණ්හා දෙක ලං ලං වෙලා තියෙන්නේ. තණ්හාවට ඔබ්බෙන් තියෙන්නේ අවිද්‍යාව. මේ අවිද්‍යාව නිසා තමයි අපි මේ යථාර්ථය දන්නේ නැත්තේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ මූලික වශයෙන් පෙන්වන්නේ අපිට අපි මේ දුක් විඳින්නේ අවිද්‍යා තණ්හා ධර්ම නිසා. ඒ කියන්නේ අපි දන්නේ නැති නිසා අපි ඒවා එල්ලිලා අපේ කරගන්න අපි උත්සාහ කරනවා. දැන් ඉදිබුවෙක් Tamange කටුව ඇතුළට රිංග ගත්තා වගේ මේ ශරීරයේ දැන් Taman අයිති කරගෙන ඉන්නේ. ඉතින් මගේ කරගෙන ඉන්නේ. මගේ කරගෙන හිටියට අර කුසල් රජුරුවන්ගෙන් ඇහුවා වගේ බුදුරජාන් වහන්සේ Tamanට ඕන කිසිම අනසකක් මේක ඇතුලේ පතුරවන්න පුළුවන්ද? ආ බයසට යන්නේ නැතුව ඉන්න, ලෙඩ වෙන්නේ නැතුව ඉන්න, මැරෙන්නේ නැතුව ඉන්න කියලා අනසකක් පන. හැබැයි Tamanගේ. Taman තමයි. Taman නම් ඉතින් ඒ Taman මිතමලවල ඒ ශක්තිය ගන්න එපා. ඒවා අනසක පතුරවන්න එපා. පතුරවන්න බෑ. Tamange මනසින් මවාගත්ත මමංකාරයට ඔබ්බෙන් මේ යථාර්ථය ගලාගෙන යනවා. ඒ තමයි සත්‍ය ජරා මරණ වලට අපිපත් වෙනෝ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ මේ ඒ ඒ තැන්වල ඇලෙමින් මේ උපදවන තණ්හාව නිසා මේ කෙලෙස් නිසා සත්‍යය අර ජාති දුක ජරා දුක ව්‍යාධි දුක මරණ දුක ආදී වශයෙන් විවිධ නානාවිද දුක්ඛනකට මූණ පානවා. ඒ නිසා අපි කෙලෙස් අඩු කරගන්න තමයි දන් දෙන්නේ, භාවනා කරන්නේ, සිල් රකින්නේ. ඒ හැම දෙයකින්ම කුසලයේ උපදවා ගන්නට උත්සාහ කරන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද? මේ තණ්හා අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ මේ තෘෂ්ණාව නැති කර ගන්න ඕන. නැති කර ගැනීමෙන් ශේෂ නැතුව නැති කරගත්තොත් අන්න ඒ ඇත්තට පින්වත්නි මේ දුකින් මේ ජීවිතේදිම ගැලවෙන්න පුළුවන්. මරණයට පස්සේ නෙවෙයි දුකින් ගැලවෙන්නේ. දැන් මේ ඇත්ත දුකකින් පීඩා විඳින්නේ කෙලෙස් නිසාය කියලා හොඳට තේරුම් ගන්න ඕන. එතකොට දුක් නැති ජීවිතයක් ගත කරන්න ඕන. බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා දුක් නැති ජීවිතයක් ගත කළා. ඒක අපිට දුක් නැති ජීවිතයක් ගත කරන්න බෑ. දුක් විඳින්න නෙවෙයි තියෙන්නේ දුක් අවබෝධ කරලා අතහරින්න. නමුත් අසෘතවත් පුතුජන ලෝකේ දුක් අතහරිනව වෙනුවට දුක් විඳිනවා. අපි කරන්නේ දුක් විඳින එකට. ඒ නිසා ඒක ඒකට කියන්න බෑ දුක්ඛාරය සත්‍යය කියලා. දුක්ඛාරය සත්‍යයක් නම් දුක අවබෝධ කරලා දුක අතහරින්න ඕනේ. ඒ නිසා අපේ කෙලෙස් අඩු කරගන්න අපි කටයුතු කරන්න ඕන. ඊළඟට උන්වහන්සේ මාර්ගයේ හැටියට පෙන්වන්නේ මේ ආර්ය ශ්‍රාංග මාර්ගය. ඒ ආර්ය ශ්‍රාංග මාර්ගය තුල ඉඳගෙන තමයි අපි දාන සීල භාවනා ආදී ಗುಣධර්ම හැම එකක්ම පින්වත්නි දියුණු කරන්නේ. ඒ දියුණු කර ගැනීමෙන් අපිට මේ දුක නැති කර ගන්නට පුළුවන්. එතකොට මේ කෙටි දේශනාවෙන් අපි තේරුම් ගන්න ඕන දේ තමයි. අපි හැමෝම ප්‍රශ්න කරන්න ඕන දෙයක් තියෙනවා. මොකද්ද? ඇයි මම දුක් විඳින්නේ? ගැහණියෙන් නිසාද? පිරිමියෙන් නිසාද? එහෙම නැත්නම් භාර්යාව නිසාද? ස්වාමියා නිසාද? දරුවෝ නිසාද? අසල්වැසියෝ නිසාද? මේ රටේ ඉපදුන ඒ එකක්වත් නෙවෙයි. ඒ විදියට වෙනත් කෙනෙක් ගැන කලකලා Taman දුක් විඳිනවායි කියලා හිතන තාක් කල්ම මේ යථාර්ථය තේරුම් ගන්න බෑ. මේ දුක් විඳින්නේ තමා තුල තියෙන කෙලෙස් නිසා. ඒ කෙලෙස් අඩු කරගන්නට මම මොනවද කරන්න ඕන? ඒ සඳහා ධර්මානුධර්ම ප්‍රතිපදාවට එන්න ඕන. බුදුන් සරණ යන්න ඕන. පංචශීල ප්‍රතිපත්තිය රකින්න ඕන. පොය අටසිල් රකින්න ඕන. දිනපතා බුදුන් වඳින්න ඕන. පිරික් කියන්න ඕන. තමන්ගේ දෙමව්පියන්ට වැඩිහිටියන්ට අපෝපස්ථාන කරන්න ඕන ඒක සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතයකදී. ඊට ඔබෙන් තියෙන අපි කිසියම් භාවනා කර්මස්ථානයක දෙන්න ඕන දිනපතා. සුළු භාවනා කර්මස්ථානයක. ඒ වගේම දන් දීම පුරුදු කරන්න ඕන. ඒ වගේම පරහිතකාමී අනිත් අය වෙනුවෙන් අපි යමක් කරන්න ඕන මිනිස්සු හැටියට ඊළඟට පරිසරය හොඳින් ආරක්ෂා කරගන්නට පරිසරය පිරිසිදුව තියාගන්නට අපේ බුදුරජාණන් වහන්සේ ඉගැන්වුවා ආරාම රෝපා වන රෝපා යේ ජනාසේතු කාරකා මේ පරිසරය ආරක්ෂා කර ගැනීම පිනක් ඒ හැම දෙයක්ම උදාර මිනිසෙකුෙන් ටික ටික හෝ සිද්ධ වෙන්න ඕන ඒ නිසා භාවනා කර්මස්ථාන ආදී දිනු කරගෙන මේ ධර්මය තව තවත් ශ්‍රවණය කළා තමන්ගේ ජීවිතය මේ ජීවිතයේදීම මේ කෙලෙස් අඩු කරගෙන සෝවාන් සකෘදාගාමි ආදී මාර්ගඵලවලට යන්ත හැම කෙනෙක්ම අදිෂ්ඨාන කරගන්නේ කියලා ඉතින් මං සඳහන් කරනවා ඊට වඩා දිගට දේශනාව කරන්නට විදියක් නැහැ. මේ දෙපාර්ශ්වයේම හොඳ ප්‍රාර්ථනා ඇති කරගෙන මේ පින්කම සිද්ධ කරේ විශේෂයෙන් මේ මිය පරලෝකීය ඇත්තන්ටත් සුජීවත්ව සිටන අයට සෙත් සාන්තිය ප්‍රාර්ථනා කරමින් මේ මිය පරලෝකියා වූ නම් සඳහන් කළ සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් වෙලා එය සැපවත් වේවා සතුටු වේවා දුකින් නැත මිදේවා උතුම් නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියනවා එත්තාවතාච අම්මේහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සියලු දෙනාටම උතුම් නමා මහ නිවන් සම්පත්තියම අවබෝධ වෙත්වා සාදු සාදු සාදු සුපින්නතනේ මේ උතුම් සත්‍යන දේශනාව පවත්වවදාන ගණිමුල්ල ආනන්ද බෝධි ධර්මායතන අධිපති ශාස්ත්‍රපති පුජ්‍යපාද පාතේකම සුමනරතන අපේ ගෞරවනීය සඳුරන් වහන්සේට ශාසනික විජය රජයන්ටම මේ උතුම් පුණ්‍ය කර්මය පිහිටක් වේවායි අපේ සාදු නදනවා ප්‍රාර්ථනා කරමු සාදු හෝ සාදු හෝ සාදු එසේනම් සුපින්නත්නේ දෙල්ගොඩ නාරංගවල ගුණරතන සම්බෝධි සද්ධාම් සේවන පරිශ්‍රයේ සිට පටිගත කරන්නට යෙදෙන මේ උතුම් සත්‍යධර්ම දේශනාව මෙලෙසින් නිමාඩුපත් වෙනවා. සුපින්වත් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.